නමෝදාමි සාදු අනුමෝදිතබ්බං සුඛී හෝතෝ නිබ්බානපච්චයෝ හෝතෝ සුඛී හෝතෝ නිබ්බානපච්චයෝ හෝතෝ සුඛී හෝතෝ නිබ්බානපච්චයෝ හෝතෝ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 හරි හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමීන් වහන්ස ප්‍රශ්න 12ක් කමටහන් ප්‍රශ්න 12ක් පමණ තියෙනවා. ඔව්. තව නිකන් ඒක සම්බන්ධ සාමාන්‍ය ප්‍රශ්න දෙකක් තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය saya harus suaminya saja. Masih ki petis mata, mangi baru mulai keras tanya dulu. Tunggu bisa dibawa. Siapa bisa satu ini? Dulu ya, bukan bawa siapa Pasulnya, ada syarat kami. Di sini perantara boleh beberapa matranya sebalun ya bola lara paratun bola paratat di dan ala bola benda tiada jere serta apa betul lara paratun tapi apa pada ada lara peraturan berarti ya bola setiap itu kita tumbuh berhati-hati sebalan kita sifat oleh balon ya ada

එතනත් හොඳින් එක පින්වීමක් ගන්න නිරීක්ෂණය කරනවා හැකිලීමක් ගන්න නිරීක්ෂණය කරනවා සමහරවිට ඒකේ අර පින්වීම හැකිලීම කියන සම්මත මට්ටම අයින් වෙලා ඊළඟට අපිට එක්ක නිකන් තද ගතියකට නැත්නම් භාවයකට නැත්නම් රණ ගතියකට කම්පන ස්වභාවයකට චලනයකට විතරක් ඔන්න හිත යනවා. ඉතින් ඒක ඔස්සේ තමයි ඊළඟට අපේ භාවනාව දිගහැරෙන්නේ. ඒක සම්පූර්ණ ඒක අරමුණු නොකර වෙනදක් කරන්න කිව්වා කියලා වෙනම සඳහන් වෙනවා නේද? ඉතින් හැකිලිම දෙස නොබලා සිත දෙස බලන්න. එතකොට කෙලින්ම මම කියන්න ඇති නම් ඒකටත් යන්නේ නැතුව කෙලින්ම හිත දිහා බලන්න කියලා මට පොඩ්ඩක් කාගෙද කියලා කියන්න පුළුවන්. ආ මෑණියන්ගේද. හොඳයි. එතකොට හරි. එතකොට හිත දිහා බලන ගමන් මොකක්ද හිතේ තත්ත්වය තිබුණේ? හොඳයි. දරුවන් සන්නයි. හිත දිහා බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ ගොඩ සිතුවිලියාව කියන්නේ ඒ දවසේ සිද්ධ වුණු පේන රූප ඒ වගේ රූප පෙනීගෙන පෙනීගෙන ගියා. ඒවා දිහා බලන්නේ නැහැ. මේ බලන්නේ නැහැ කියන්නේ ඒවා මග අරින්න පුළුවන්. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා මේ යන මේ ඕන මේ හිතාවටේ මේ අත්බාහු දිගට මේ නිකන් අලිය මේ අර බුබුලු වෙන බුබුලු වගේ නිකන් බලද්දී ඒවා එන්න ගත්තා. ඒක නෙමෙයි. එහෙමයි. හා. එතකොට හිතෙන් හා බලනකොට හිතේ සිතේ වැඩිලාද? වැඩිලායි. ඊට පස්සේ එන්න ලබනවාද? එන්න ලබනවා නිකන් තම් තපනවා ගන්න. ඒ ඊට පස්සේ තමයි මේ දැනනවා බලන්නේ. ඒ කියන්නේ මේක අදනවා නම් දැන් මොකද මට මේ ඕනෑම හරමක් නදන්න උනන්නේ දැන්. පුරුදු කරන්න. එහෙනම් ඒක කෙලින්ම ත්‍රිපිටකයන් නෝයි. මොකද දන්නකට ගිහිල්ලා අපිට දන්නවා ටිකක් කරගන්න පුළුවන්. දැන් අර හිතේ හැකියාව ලැබෙන්න තියෙන පුළුවන්, වැඩිලා තියෙන පුළුවන් අරමුණක් නැතුව හිත පවත්වන්න, සතිය පවත්වන්න. ඒ නිසා සතියේ බල කෙලින්ම බලන්න. නිකන් සත් මොකක් කියන්නේ හිත වුණා එකම කරන්න ගියොත් එන්නේ නැහැ. ඒක ඒකයි ප්‍රශ්න තියෙන්නේ. හින්දා හිතා බඩේ කවදාවත් මොකද? දැන් මේ කාලයක් තිස්සේ කරන්න කරන්න අපේ වලනවත් අපේ මොකද තමයි හැදෙනවා. සාමාන්‍යයෙන් නිකන් මේ අනිත් කටයුතු කරන කෙනෙක් ගැන අතෝරක් නැතුව සිත වෙනවා. එහෙම පැත්තක් නැහැ. මම කරන විතර බලලා බලද්දී නිකන් කලින් කල කලින් කල සිතට එනවා. ඒක කරන්න. ඒක කරන්න දැන් එනවා සිතවලක් අරන් බලන්න දෙන්න. එතකොට මේ බැඳීම ඒක දැන් අරන් එපා. දැන් මේ තියනවා තරම් කයට දාන්න පුළුවන් වේදනාවක් දැනෙන්න පුළුවන් ඒකට දෙන්න එපා. දැන් මේ ඒක දිහා බලනවා සිතුවිල්ලක් එනවා එයාට එහෙම යන්න දෙනවා ඕන්න යන්න බහ බලන්න වය වය පක්ෂය දිහා බලන්න අදවලා නැතිවලා යන දිහා බලන්න ඕන පාසු තේලක් එනවා ඉතින් බහ බලන්න ඉතින් මේ යන දිහා බලීම හරහා ටික ටික ටික ටික ඕන ඉව තල්පත් වෙනවා අන්න අරමුණ නැතිවට කිප්පනවා අපි කිප්පලා හිතන්න යම් අවස්ථාවක සිතුවිල්ලක් ඇවිල්ලා එයා යන දිහා බලනවා ඊළඟට එන සිතුවිල්ල සෑහෙන ප්‍රමාදයි. ඒක වරුත් තුනකට වගේ කන කන නැහැ. ඒ තුනද ඒ තුන කාලය තුන වේදනාවට බාන්නත් එපා. කයට බාන්නත් එපා. ආනාපානහතිය පින්නකට මොකටවත් බාන්න එපා. නිකන් ඉන්න. එතකොට අරවද වැඩියෙන් දැනෙනකොට ඒ බාන්නත් එපා. ඒ කියන්නේ අපි ඒකෙන් ඒකෙන් දැනෙන දැනෙනවා නම් ඒවා දාලා යන්න පුළුවන්. ඉතින් මේ නමුත් මම හිතනවා දැන් හැකියාව තියෙයි කියලා. ඒකයි මට පොඩ්ඩක් බලා ගන්න ඕනේ. පිටවල හරහා ගිහිල්ලා මේ මම හිතාම තේරෙනවා නම් පද්දාල මෙයා ගියාට පස්සේ මොනවද කර්ම නොකර ඉන්න පුළුවන් කියලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත්‍ය සමානිය වඩද්දී මේ සම්මනිත්තාන අමනසිකාරෝ අනිත්‍යාවච ධාතෝ මනසිකාරෝ අනිකුත් තියෙන තරක් නැති මට මනසිකාරය වැඩන්නේ තියෙනවා ඒවා නැත්තම් ඕන තරම් තියෙනවා මනසිකාරය වැඩන්නේ ඒ වෙනුවට නිවිත මෙතසබහාට පාඩම කරු කරනවා හිත නිමිති වලින් තොර වෙන තත්ත්වයට ආවරයක් කම්කන. ඒක තමයි දැන් මේ කියන්නේ ඕකට සාධාරණක යනවා. දැන් මට පොඩ්ඩක් අර දැන් මේ පොඩ්ඩක් හිත උන්ට වෙලා තිබුණා නම් මට හිතෙනවා මේක මේ මේක දැන් වැඩිලා තියෙන පුළුවන්. එතන පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න මට දැන් තේරෙනවද කියලා. මේ මේ හැකියාව මනසේ ගොඩ නැගෙලාද කියලා. එහෙනම් එතන පරීක්ෂා කරලා බලන්න මට හිතෙනවා වැඩ වෙලා ඇති කියලා. මේක උපදවලා තිබුණත් එතනට බලන්න එපා. පොඩ්ඩක් බලන්න අරමුණක් ලැබෙන්න පුළුවන්ද කියලා. හොඳයි. ඒත් තාම නැතිවෙලා නැත්තම් මේ සිතේ සිතේ යන අතරේ නිරායාසයෙන් මෙතන පලවද හිත මේ පිම්බීම හැකීමටද ඒකට වෙන පුළුවන් නැත්තම් බලන්න බලන්න දේවල් වලට මේ සාමාන්‍යක නේද නෝ එහෙමයි හරි කමන්නේ එහෙමනම් තව ටිකක් ඉතින් ඉතල චෙක් කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න ඉන්න පුළුවන් ඉන්න ඒත් ජාබලා කරනවා ඒවත් දාලා ගියාට පස්සේ ආයෙත් මෙතනට එනවා ආයෙත් මෙතනට එනවා ආවට පස්සේ ආයෙත් පොළ දාන්නත් එපා. ඒක කොහෙන් හරි කමන්නා ගිවිලා ගියාට පස්සේ ඊළඟ ආරම්භයක් නැදී මෙතන ඉන්න බලන්න ඒක පාත්තා. හිතේම බලාගෙන ඉන්න. ඔව් හිතේම බලාගෙන ඉන්න කියන්නේ ඇත්තටම අරමුණක් අපිට මේ වේදනාවක් දැනලා ගියා. දැනලා ගියාට පස්සේ නැවතත් මේ ස්පර්ශය මොනවට තමයි. මේක තමයි අර කැන්වස් එක වගේ. මේ කැන්වස් එකේ තමයි ඔක්කොම රංගපෑම් ටික තියෙන්නේ. මේ චිත්‍ර ටික ඔක්කොම තියෙනවා. වේදනාවක් තවලා චිත්‍ර පන්නනවා. ඊළඟට මොනවාද මේ ධාතු ලක්ෂණත් ඇවිල්ලා චිත්‍ර පෙන්වනවා ඊළඟට සිතුවිලිත් ඇවිල්ලා එක එකක් පෙන්වනවා ඔන්න ඒ ඔක්කොම ලස්සනට තියෙනවා ඉතින් මේක තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් කියලා බලුවේ කොහොමද කරන්නේ මෙතනට ආවම එතන පොඩ්ඩක් පවත්වන්න ඊළඟට අපි විපස්සනා සමාධියක් වශයෙන් මේක වර්ධනය කරනවා හොඳයි ඊපස්සේ ඊට පස්සේ මේකත් එක්කලා ඔබට බලන්න තියෙන්නේ හොඳයි හොඳයි හරි හොඳයි දරුවන් සන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනා කරමි. සමහර අන්තිම බවයි දිවාංශයට ප්‍රශ්න ඉදිරිපත් කිරීම වඩාත් ඇතත් සමාන වෙනවා. මේ ලාභය සාධන මේක ප්‍රකට පෙරේ. ඒ ආරම්භ සංවාදන අනිත්‍ය බවයි. ඔබ වප්‍රශ්නාව තමයි බලක පාදලයක්නේ. ලාභ බත ඔබ රසනාව ලාභ ඔබ පාරමිතා බවයි. ඒ පාපලේ ප්‍රබලයි. Natanang nakalabana na కేవలత ఏకదిత్తపద దేవహాత్తుల కవకాని స్వభావ కేవలతద అచయ పరపన స్వభావ మూల అదర్శన స్వభావ ఆహార పండిత హితపద్మ పెలమ గలమాలి దిగి కరకలి ఆహార గమం కరణ స్వభావయై ప్రాణశరణ పురా ప్రాణై కరకన ఆలమల్ నిగమదేగిన మనస్సల స్వభావయై ശരീരഭ്യന്തരം പല വിശിപ്പിച്ചിട്ട് പകർത്തേക്കാക്ക ദൈവദേവങ്ങൾ രേഖകൾ ഇടപെടലാണ് സഭയിലുള്ള പോവാസ്തോടെ ഇവരുടെ ധർമ്മ ക്ലേശാത്മപോയ സിപ്പോളെ ഉറപ്പാത്ത എന്നിട്ട് ഭയക്കുക ദുരൂഹത്താൽ ദൈവാത്മത്തെ നമ്മളിലെ ക്ലേശാത്ത ആട്ടവയ സിപ്പോടത്തെ ആവാത്മനായ വെറുതെ ഗുണത്തിലെ മനസ്സായിട്ട് പാർശ്വവർത്തിക്കുകയും මටත් කරන්න බෑ කියලා එන සිතුවිලි අනිත් ආශය බලේ කරන්න කියලා. ඊට පස්සේ වාක්‍යයට ඉබ්බාබෝ කෙනෙක් කණ්ඩායම නැගින්න මං බන්නේ. එවිටත් කෙලෙසේ අනිත් බව මෙහි කරන විට සමාන කෝරා යටපත් විය. දැනට මා කෙලස් ඔලවයි. ඊට කල බොඳවයි. ඊට කලකට පස්සේ නයිස් කඩ කියලා දැනට මා කෙලස් ඔලවයි. నైత కనకట కోసం వేస్తే నైత పదవి ఆయన పైన సత్యాలకు కమతగల వశం కాకలని ఆనాపాన సత్యం తప్పాకబడి నాశన బలల దబలల ఆకారత హుస్మ పలయత బలం కరాయి ఇది పతంగాలు అవసాన ಮೂಲದ ಅಬ್ಬ ವಿದೇಶ ಆಗಬಹುದಾಯಿ ಬಲವ ಸಮಭಾವ ಪಟಕಾಯಿ ಉಪವಾಸಕ್ಕೆ ಅನುಶಾಸನ ಪಡೆ ಅನುಮಿತ್ತ ಆರಂಭ Ten. Erat ya, mata Swabayata. Ida mata Samadhi Pakata. Pendahita setelah hila dirilah kuadai. Samyadana bawa pada bawa. Pradana dana atau latirana data. Tane. Pada sarvedana para sita bawa pahasya. ini dari pada mata සබයිසේකේ ක්‍රම පහෙන් බලාපොරොත්තු වෙමි. සාමිහින්ස සත්පලක් විස්තර කළා තියෙනවා. අපි මේකට යමක් කියලා මට හිතෙන දැන් කියන්නේ ක්‍රම ලැබලා තියෙනවා. ඒ නිසා පරම්පරාවල් ගැන මේ පසුතැවෙන දෙයක් නැහැ. ඉතින් මෙතනදී තමන්ට එක පැත්තට එක පාර්ට්ම අනිත් පැත්තක් කරගෙන හිතන්නේ නැහැ. අපි මේ ආනාපාන සතියෙන් එක වෙච්ච හිත අපේ කයේ බලන මාන්නයට අරමුණු කරනවා ඊළඟට ඒවා නැවත නැවත විනාකාර දැනටත් එකෙන් සැලනීමක් කරලා තියෙන හින්දා වේදනාවට යොමු කරන්න පුළුවන් බාහිර ලක්ෂණයට යොමු කරන්න පුළුවන් ඒවා නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා අන්න හිත ක්‍රමානුකූලව ඒක නැත්තලා අන්න අනිත් එකට යන එක හොඳයි කාලයක් කාඩ කෙනෙකුට තියෙන සමහරට ඉක්මනට අරමුණු කරන්නත් පුළුවන් බලන්න ඒ නිසා සාමාන්‍ය කරන ආකාරය තමයි ඒ කියන්නේ වේදනාවක් බලනත් වේදනාවේ ආකාරයෙන් මම වදන රාශියක් වශයෙන් වගේ අහනවා නම් ඒ එකිනෙක දානේ වලපක්ෂය බලලා විරෝධවල හිට බලලා නැතිවල හිට බලලා ඒ නැතිවම බලලා හොඳට බල බල බල බල ඉන්නවා ලස්සනට අතට මේ හිත ක්‍රමානුකූලව පත්තන මේ සාමාන්‍යව බලන හරිම සෞඛ්‍ය සම්පන්නයි මේ සාමාන්‍යව බලන හොඳට මේ කාලයක් පවත්වන්න උදව් වෙනවා නැත්නම් අපේ පාට අතනට අපේ සෝදානම් නැටව එක පාට අපි අතනට ආරම්භ කළොත් එතන නමන්නේ මොකද අපි තුල තියෙන ශක්තිය බොහොම වැඩි නැති නැති නිසා ඒ නිසා පොල්පත් ඔබට ප්‍රවණාවක් එක්ක ධාතු ලක්ෂණ එක්ක හොඳට ඉඳලා ක්‍රමානුකූලව එතනට ආවම දැන් ක්‍රමානුකූලව තියෙන බව තේරෙනවා ඔව් සක්මන් භාවනාව ඉස්සරහ සිතන ලබ ආයතනයට පාපයට සිත පවා ආයතන ඒකට රෝපා දශකයක් පොබරියක් Apa bisik, dan apa yang terkabulnya abang berarti bayi, siapa kawan yang abang ini, dan apa yang terkabul yang terkabul itu si kita bayi, abang ini, kabar itu si si berarti bayi, kabar ini amat disuruh mengaku yang bayi, karena bahwa anak kawan yang itu itu mah, siapa dia karena kahwin bayi itu, mereka kan bayang-bayang adalah kawan bayi, kabar ini disitu, karena kahwin itu bisu ini, kabar ini juga itu mereka.

සක්මනේ මුකුත් කරදරයක් කරන්නේ නැහැ මේ මට වෙන්නේ ගැටලුවක් නැහැ වැඩේ කියලා තියෙනවා මට චුට්ටක් ආයි කියනවාද මේ සක්මනේ විස්තර විතරක් දැනට මම පොඩ්ඩක් අතපොතනක සක්මන කරන්න කියලා මොකක්ද ආඩම්බරයක් කරනවා කියලා නේද මම හිතන්නේ පොඩ්ඩක් කරලා බලන්න කියලා මොකද මේ ආබාධ ප්‍රමාණය සක්මන් කරද්දී මොකද මේට කවුරුත් තොණ්ඩලංගල මහත්තයෙක් ඇවිල්ලා මේ අපේ කවම තිබුණේ මේ පොඩි තේරෙන්නේ එලාලා පාද දෙක සමබරව නෙමෙයි තිබුණේ. හැබැයි අද්ද මේ ස්තුති කළා ගියා මේ සාමාජික බලකට මේකට අවබෝධ පුළුවන් කියලා. ඒ නිසා මේ ලොකු සාමාජිකත් ඒ කතාව කියන උන්වහන්සේට මේ කේපදමක් මේ විස්තර කියලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කල්ලා බලන්න. සමහර විට බොහෝ මේ අපි අර නොදන්නා වුණාට මේ මේ සක්මනේ එදින එදින හරහා නාමයකට පලා අපේ අවධානයත් හොඳට යොදලා රෝබට් සලිබේ බොහෝට ඉඩ තියෙනවා. ඒ නිසා සක්මනේ සක්මනේ අඩුවනාවක් කරන වෙලාවට පොඩ්ඩක් බලනවා 10ක් කරනවා නම් මෙන්න 15ක් කරන බලන්න. ඊළඟට වැඩි 20ක් දෙන්න. ටික ටික මේ සක්මන වැඩි කරන්න මම හිතනවා මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා. හරි. ඊළඟ ප්‍රශ්නය. පරයන් සරණයි. බාරමයේ ස්වාමීන් වහන්සේ ඒ අභයන්සේ උපදේශම් කරන්නේ සක්මන් වාරණයේදී පාද පළමුව ස්පර්ශ වන එක මරණ සීනද තෙත් පොළි සබහරයන් හොඳින් දැනෙන ස්ථානයන් පිළිබඳව අවධානයෙන් සිටීමි. පාදාල ඇඟිලි තබාට එම සබහරයන් නිසා ඇතිවන වේදනාවන් ඉතා හොඳින් දැනෙන බවක් බැලූ ප්‍රදේශයට ශරීරය බර බලන බවක් ඇතිවෙමි. ඒවා දෙස අවධානයෙන් බලලා වෙනස කරනවා නම් ඉතා තේම අවධානයෙන්

ahorita ya de este, las veces y todo lo bueno que ahorita ahora de libro ada itu wala bawa ho wadani lana astaran batibani Sitte tala sitte ilpasa bawa pada sitte lawata iwa erit lata wala bawa baloni Irit sitte sitte idani tura wala bawa kan hataran labanani Sani yosa desa kaya desa ha sitte desa badela Di titik දෙපළ කරගෙන යාම සුදුසුද? කරුණාවෙන් පහදා දෙනසයිකෝ. ඔබ වහන්සේට ප්‍රාර්ථනා බාධයකින් විවාහසත් වේවා. හොඳයි. සක්මන් විශේෂ ප්‍රශ්නයක් නෑ සක්මන් හොමින් කරගෙන යන්න. පරයන්ක භාවනාවේදී දැන් අපි සාමාන්‍යයෙන් අර හිත බලන්න එක පාට යොමු කරන්නේ නැහැ. මොකද අපි බලන්නේ නැතුව අපි ශක්තිමත් නැත්තම් හිතේ යන දේවල් වලට අපි අහනවා. ඒ නිසා හිත හිත බලන්න ඉක්මන් එපා. පොඩ්ඩක් කයත් එක්ක ඉන්න. හොඳා හොඳට කයත් එක්ක කය යම් කෙසේ වදනා ස්වරූපයක් ගන්න පුළුවන්, ධාතු ලක්ෂණයක් ගන්න පුළුවන්. ඒවා හොඳට ශක්තිමත් වුණාට පස්සේ, සතිය දිනු කරගත්තට පස්සේ සෑහෙන උපේක්ෂාවක් හිතේ දෝරුණාට පස්සේ අන්න හිත වෙනමෝනින් වබ්බින කරන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් කයත් එක්ක කෙනෙක් හොඳයි කියලා හිතනවා. හැබැයි සමහර කෙනෙක්ට ලොකු අඳුරක් තියෙනවා මේ සාමාන්‍ය කරන චිත්තාපසාවට. ඒ ආවා තමන්න පරීක්ෂා කරන බලන්න ටිකක් මොනවද සතිමත් වෙනවා හිතගෙන බලන්න බලන බලයක් විතර කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ දන්නකට අමලා සෑහෙන වෙලාවක් තිස්සේ අතරමං වුණා කතන්දරයක ඉන්නවා නම් ඒ කියන්නේ සුබස නැහැ. තමන්න පරීක්ෂා කරන්න තියෙනවා. තමන්න බලන්න දැන් මොනවා හරි සතක් හදාගෙන කබාරු නවරන්න තමයි බලනවා. හැබැයි බලන්න නෑ මම බලයක්කට වරකට ඒක තනකට සිතෙන්නේ. තනකට වරකට නෑලා. ඉතින් අන්න කතාවක ලොකෝ අපේ ප්‍රසිතනාවල නැත්නම් ප්‍රාර්ථනාවල හිරලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ තේම සුබසම. එහෙනම් අනිවාර්යයෙන්ම අපෝ කාට යන. අනිවාර්යයෙන්ම වේදනාවකට යන. ඒ ඔස්සේ හොඳ සතේ බල කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පසුගිය දින පුරාම ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් මත සක්මන් භාවනාවේ යෙදෙමි. මුලින් මම දක්වන සිතින් මනෝ පරමෙන් භාවනාවේ යෙදෙන මා මේ වනවිට නිරායාසයෙන් පාද හසුරුවමි. ඕනෑම දරාවක සතියෙන් වම දක්වන හඳුනාගෙන සක්මන් කරමි. පළවෙනි සක්මන් කරද්දී පාද දැනෙන සීතල නැති මුත්පත් පාදනයද්දී රණිකට පාය ස්පර්ශ වන bahwa melalui melalui BPH dari pasal pelatas bahasa Amerika telah dikelai bahwa BPH telah bahwa BPH telah bahwa kepada anak BPH ada yang bani ini saya lalu misalnya asli bahwa BPH kemudian dari kata pelata bani melalui terhadap bahwa bahwa sebuah lalu BPH sakpun kandung itu bani ini rakyat sakpun yang kandung itu setiap pelata melalui terhadap பழையசேரியன் போகாய சுவாசார் என்றுமே ಸಾಲ ಮನಸ್ಸಕ್ಕೆ ಭಾವನಾತ್ಮದ ಮತ್ತು ಗೋವಲವಟ ಹಾಕಿದೆ ಪರ್ಯಾಂಕ ಭಾವನಾ ආනාපාන සති භාවනාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිරිත් පරිත විනාඩි කිහිපයක් 54ක් පමණ මා සතර කමතෙන් නඩමින් සිට සිටුවට සතමක් බව ඇතේ. එම සතේ විනාඩි කිහිපයක්

සාහය පවත්වලා සිටිමි. පදවසේට තෙවරක් වේ පිටයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ඔව්. පොඩ්ඩක් හුස්ම රැල්ල දිහාම බලන්න කියලා මම කියලාද? ඒ කියන්නේ එතන එතන තුනී වුණාට පස්සෙත් ඒක ඔස්සේ යනවා කියලා කියලාද? ඒ හුස්ම රැල්ල මේ කයට දාන්න එපා කියලා වහන්සේ කයට දාන්න එපා කිව්වා. මොන හරි කියන්නේ කයේ මොන හරි මම කිව්වද මේ ප්‍රශ්නයක් මම කරේ වෙනවා කියලා ඒත් එහෙම මේ වම් දනවසේ තද කෙක්කම දිගටම තිබුණා. ආ. ආයර සියුම් රැල්ලෙත් මේ ඉන්නකොට මේ එක පාරටම නිකන් හිපිය ගන්න කාලයක වගේ නිකන් එක පාරටම හද ගැස්මක් වගේ. ඒක හැම වෙලාවෙම නෑ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් බලන්නේ නිකන් මුළු කයම නිකන් හදවතට එකතු වෙනා වගේ දෙයක් දැනෙන්නේ. එහෙමද? එහෙයි. එහෙම දැනෙන්නේ. හා. ඔව්. ඊට පස්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කරානේ කයපි දාන්න එපා කියලා. ඒක නිසා ඒ සියුම් රැල්ලෙම සෑහෙන වෙලාවක් හිටියසන්. හිටියා. එතකොට ඒ කියන්නේ ඒක දිගට යන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්. මේ එතකොට සිතවිලි එන්නේ නැද්ද? පරියන්කදී ගොඩාක් සිතවිලි එන්නේ නැහැ. හා. සක්මන් මළුවේ සක්මන් දිනන් කලින් වගේ නැහැ. ගොඩාක් දුරට අඩුයි සිතුවිලි එමයි. එනවනම් සමා වෙන ස්වාමීන් වහන්සේ එනවනම් අර පරයන්කේදී මතුවෙන ඒවා සමන් වෙලාවේදී මනසට එනවා. හොඳයි. කවේ බාවල් තේරෙන්න බලන්න. ඒකට ධර්ම සේවනවල බලන්න තරක් දුරට පහව ගිහලා සම්පූර්ණයෙන් පහව ගිහිල්ලා නැහැ. සෑහෙන දුරට පහව ගිහිල්ලා. ඒ කියන්නේ ඒක කියන්නේ පරයන්ක විතරක් නෙවෙයි සක්මනේදී අනිත්‍යතාවයේදී හැමතිස්සම ඒක තමයි. නැහැ. ඒකට මොනක් වේදනාවක් දැනෙන්නේ නැහැ. අර කියන්නේ පරයන්ක විතරක් තේරෙන්නේ. හා හා. ඒක බලන්න ගියාම මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? ඒක බලන්න ගියාම හිතෙනවා අර වේදනාව වැඩි නිසා කකුල මට පොඩ්ඩක් දිගහැරියොත් හොඳයි කියලා වගේ හිතෙනවා වෙන මොකුත් හිතෙනවා ඒක එච්චර ප්‍රශ්නයක් කරගෙන අවශ්‍යයි ආනාපාන සතියේ ඔස්සේ යන්න පුළුවන් ඒ වගේ ටිකක් දුර යනකොට නිකන් ඒ සමහරවිට ඒ වාක්‍ය නැත්තම් සතුටක් ඒ වාක්‍ය වැඩි බලන්න වෙනවද? සතුටක් දැනෙනවා විශාල සතුටක් දැනෙනවා. තව වෙලාවක් මෙහෙම ඕරවල් කියන ගීම තමයි තියෙන්නේ. එහෙනම් එහෙම කරන්න පුළුවන් ආවාපන සතිය ඔස්සේ යන්න පුළුවන්. දැන් දැන් අපිට හිත එකමාවක් ඇති වෙනවා ආවාපන සතියත් එක්ක යනවා. කය සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා, සතුටකුත් එනවා. දැන් ඊළඟට ඒක ඒක අතහැරලා ඒ වෙන සතුට බහුව බලන්න ආවාපනාවක් විදියට. එහෙමයි. ඒ කියන්නේ දැනෙන්නේ තියෙන වේදනාවක්. ඒ කියන්නේ සතුට කියන්නේ වේදනාවක් නෙවෙයිනේ. එහෙමයි. දැන් මේ දැනීමක් තියෙන්නේ. දැන් ඒකට අලං යන්නත් එපා. එහෙමයි. ඒ කියන්නේ දැන් දැන් ඒක ඇලවෙන්න තතරවලානේ. අලං යන්න තිබුණ මේක ඇත්තටම යම් කිසි සෝයක් තියෙනවා. නමුත් දැන් ඒක මේ මෙයන්න පිටයක් තියෙන්නේ. මෙයන්න සතුටක් තියෙන්නේ. සපයක් තියෙනවා. මේ සපය බලට පාතේද. මේ සපය මේ මේකටම මෙතන ආදායකයන් කන් එයාගේ මනමන් කරන අනන්දයක් බලනවා වගේ මම සතියෙන් දැන් ආලාපානයේ තිබිච්ච ආදලන වලට දැන් ආලාපාන වලට එනවා එනවා මම කර සතුට බලනවා තන බලේ පේකස බලනවා බලනවා ස්වාමීන් වහන්සේ අවසර එන්න දැනෙනවා ස්වාමීන් වහන්සේ මේ නාසිකාව වගේ හුස්ම රැල්ල මට සියුම්ව දැනෙනවා. ඔව්. ඒක තමයි. එතකොට ආනාපාන ආරම්භ කරන්න එපා. ඒකෙන් දැන් අපේ ටිකක් දුර ගියාට පස්සේ ආනාපානය ඔස්සේම නම් යන්නේ. ඒ හරහා මතමාන අංකසේ සමල්ලා ප්‍රේතක්. එතකොට ඒක විපස්සනාට වන්නා නේද ආනාපානය. ආනාපාන අතහැරලා. ආනාපාන සතියේ ගිහිල්ලත් විපස්සනා කරන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රීති පරිසංවේද අසංසාරත සික්කදී. දැන් ආනාපානෙ තියෙනවා ඒකට මේක නමයි අපේ මූල කර්මස්ථානේ වෙන්නේ. දැන් ප්‍රීතිය තමයි මූල කර්මස්ථානේ වෙන්නේ. ඔන්න දැන් ප්‍රීතියට මාර්ගය ප්‍රීතිය කියන මාර්ගාවක්. එහෙමයි. ඊළඟට ඔන්න සුඛපටි සංවේද අසංසාවද සික්කති. දැන් මේ කයේ තියෙන බලන සැපය හේලාවනවා. ඔන්න වේදනාවකට බලනවා. එතන පස්සෙන් කාම චිත්ත සංකාරම අසංසාවද සික්ක බලනවා. දර්ශනවා නම් මේ කියන්නේ ඒකෙන් හිතේ සබාවක් වශයෙන් වැඩෙනවා නම් මේක පිළිගත්තා ඒකට ඒකටත් සමානව හැදෙනවා මේකත් තැන්පත් වෙනවා එහෙනම් චිත්තාවදස් මේ මොකද්ද ආනාපාන සතිය කරනවා ගිහින් ආනාපාන දසනාවට දාන්න පුළුවන් එහෙමයි ඒක වරදක් නෑ ඉතින් තමයි තේරෙන මේ ඔස්සේ යන්න පුළුවන් කියලා කාටත් දාන්න නැතුව කියන්නේ ගැටලුවක් නෑ මුදල් අමාරුයි කියලා තේරෙනවා එහෙනම් කළ බලන්න අ මේ කොහෙන් ගියත් ඉතින් වලනවා කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ අපේ කිසිම නැහැ මේ මේකෙන් යනවා නෑ අරකින් යන්න එපා කියලා මේ කිසිම මේකක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන මේ කය කියන එකත් වේදනා කියන එකත් හිත කියන එකත් හිතේ තියෙන මේ ධර්මතා හැමත් කොයිකත් සපේ පිටවන්න උපකාරයි. ඉතින් කොයි බාරේ පරා සිද්ධ කළ බලනවා. කිසි ගැටලුවක් නැහැ. ඒක දැන් තේරුම් ගන්න තියෙන්නේ ආනාපාන අතීරවා ඒ වගේම පහළ වෙච්ච ඒ වගේම ප්‍රතිපදාවක් වශයෙන් ඇති වෙච්ච සතුට. ඉතින් අමාරුක් වශයෙන් හිතෙච්ච එක සමහරවල් අප අරමුණක් කරගන්න බලනකොට. එහෙම ඒ අරමුණ විතර ඉස්සෙල්ලා අරමුණක්. ආනාපානත ආනාපානතරම් වල තමාම මේ අරමුණක් නෙවෙයි. ඒකම සමහරවල් කරේ පැත්තකින් බලනකොට තියෙන අරමුණ දිහා. දැන් මැදස්ත ඒක දිහා බලනවා. දැන් එයාට මොකද වෙන්නේ? එයා බලනවා අන්න ඊළඟට අන්න හිත වෙනස් බලනවා. හිත වෙනස් වෙද්දී එන්න බලනවා. බලනවා මා මේ කොටසසේ යන්න ඕනේ. හිතේ අතරමානව යන්න ඕනේ. දැන් අපි ආනාපාන බලනකොට ආනාපානයේ හිත හිර කරනවානේ. අනිත් ආදරෙන් බලනවා ආනාපානයේ හිර කරලා මෙතන ඉඳපන් කියලා යන්නේ. ඊට පස්සේ මේක අතරාර පස්සේ ආනාපානය දිහාම යන්න බලවා. හිතට හිත බලනකොට තමයි ඊට වඩා වාර අඩු කරන්න ඕනේ. වීර අඩු කරලා ආනාපානයක් එන්න බලන්න ඕනේ. එන්න බබේ ඕන යන්න. නැත්නම් එන්නේ නැහැ. අපේ සමාජයේ තියෙන නිසා අපේ සමාධි ශක්තිය නිසා එන්නේ නැහැ. එතකොට වෙන්නේ නැහැ. එතකොට චිත්තානුපසනාව වෙන්නේ නැහැ. එහෙමයි. එහෙනම් හිත පරාන්තර වෙනස් කරලා එයාට උදාවන්න බන්න ඕනේ. නිකන් අර සරංගනායක නෝන කරනවා වගේ දැන් උඩ තැනකට දැන් එයාම එයාට අමතරදනේ. අන්නෝනේ අපිට නම් හිත බලාන සයන්න මට්ටමකට එයාට අතල්ල දැම්මා. සම්පූර්ණ අතල්ලම ඕන තරම් ගන්න කියලා. ඊට පස්සේ ආවම බලන් ඉන්නවා. ඔයාලා රාගකට බලන් යනවා ඒ දෙහි බලන් ඉන්නවා. දෝෂකට බලන් යනවා ඔයාලා බලන් ඉන්නවා. එතකොට මේ මගේ දේශයක් නෙවෙයි. මගේ රාගයක් නෙවෙයි. මේක නිකන් ඔබ රාගයක් පමණයි. එහෙමයි. ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. කියලා බලන්න. හොඳයි. හොඳයි. පෙරවන් සර්ණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා මේට පෙර උපවහන්සේ උපදෙස් ලබා ගන්න පරිදි භාවනා කරද්දී ධාතුමන දැඩිව දැනීම නිසා සිදුවූ අපහසු ලබා ගැනීම පිණිස දැනුම පිපිසේ ඈත බලා සිටීම පළමුයි. ඒ තරමට පහසුවක් දැනෙන. නමුත් පාද බාහන්සේ හැකතරම් මේ මේ හරහා යන්නේ ලබා දුන් උපදේශය අනුව එයා එම අපහසු නොසලකා හොඳින් ඒ දෙස නිරීක්ෂණය කෙලිමි. එවිට වාහනේ යටත් ඒ අපාරේ අපාරේ ගියේ. මේ සංපාදනය නැති කලාප නිසා

banyak kita banyak dalam majelis sepuluh lagi berapa hari lagi ini pasal kurang ke mana di bawah pokoknya bisa itu calon yang kami di kira pasal situ bisa bahas itu yang direksi ikut direksi kota situ bisa bahas itu ini ada bahasa lepas yang kita itu kita sudah ada yang dapat berbaring සිත දෙස බලා සිටේවි. ඒට සිතාරයට අප දක්වන ප්‍රතිචාර ආදායක් ඒ වෙනස්වන බව ප්‍රතිචාර ලබක්කා සිටින විට කිසිවක් සිදලාන බවක් පැටවී ගියේ. මෙලෙස සාර සිතාරයක් ලෙසටද ආභෝපන් ලබා සිටිනේ එම සිතවගේ තෝරා බෝවා කෙලෙස්වා නැකලස් සිතෝදි වල කර ගලයලට යටි බව ඇතිදේ. මෙලෙස පවක් පවන සිතෙමින් පසු පරවාල්තෙන් ලැබේ සිටේමි. තරම් සරණයි. දවසේට උතුම් මෝනින් සැලසේවා. හොඳයි මම තමයි ගැටලුවක් කළා මේ හොඳයි එතකොට කියන්නේ මේ මෙතන අර තිබිච්ච එක මම පහව ගියා. බලන්නේ. ඔව් මේ ඒ කියන්නේ බලන්නත් එහෙ ඉන්න පුළුවන්ද? එහෙම තමයි නෑ අදාර විය කරදරයක් නෑ. හොඳයි. එහෙනම් එහෙම යන්න බිහිතනදත් තමයි මට ඒක දැන් මම පස්සේ හිත බලා බලුවා. ඒකත් දැන් යන ප්‍රයෝගම. එන්න මට හරන්නේ නැහැ. හොඳයි. හොඳයි. එහෙනම් අපිට සිතාලිටක් ඔන්න බලන්න එකක් බලනවා. අ කොච්චර කාලෙ විතර කරනවද භාවනාව? මාස හතරක් විතර මේ ගිය දැන් වෙසක් එකට මේ වගේ දවස් හතක එක මෙහෙ නෙමෙයි සාමෙන් නැත්නම් ඒක දිගටම මාස හතරම දිගට භාවනා කරනවාද? එහෙම දන්නේ. මේ වගේ එක දිගටම කරන් කරේ නම් නෑ ඒ වුණාට නිතරම කරනවාද දිගටම භාවනාවක් වශයෙන් කරන්න පටන් ගන්න අවුරුදු කීපයක් වෙනවද එහෙම නෑ ස්වාමීන් වහන්සේ මාස 4ක් තමයි 4ක් කරන්නේ හා ඒක එදෝවාකට තමයි ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ අර සතිය පවත්වන්න හුරු වෙන්න තමයි අර ධාතු ගුණ දැනෙන වැඩිපුර දැනෙන එදිනෙදා කටයුතු වලදී දැනි දැනි කටයුතු කරා. ඒක තමයි අර එක වැඩි වුණේ. එතකොට ඒ කියන්නේ එදිනෙදා කටයුතු කරනකොට හිත නිකන් සිතවල අතරමං වෙලා ඉන්න ගැටියක් තියෙනවා නැත්නම් කරන වැඩේ තුළ ඉන්න පුළුවන් ගැටියක් තියෙනවද? ඉන්න පුළුවන්. පහුගිය ටිකේ ටිකක් තිබ්බා. සිතිවිලි එනවා. දැන් ටිකක් අඩු අඩුයි තමයි. හොඳයි. එහෙනම් ඔය පැත්ත කරගෙන යන්න මම නැවත නැවත බලන්න. ඒතෝලි එන්න යන හැටි පොඩ්ඩක් බලන්න. තියෙනවා. ඉතින් මෙතන සබහාය බලන්න. මේක සෑහෙනට වර්ධනය වීම හරහා ක්‍රමානුකූලව හිත ඒකෙන් අදහස් වෙන බලනවා. ඒකට කියන්නේ ඊට පස්සේ ඔන්න බලන්න යන්න එපා. තේරෙනවද මේ සාකච්ඡාව එහෙම තේරලා තියෙනවා නේ. එතකොට බලන්න කරන්න එපා. හැබැයි මේක බලන්න පාරමයි. බලන හරහාමයි ක්‍රමානුකූලව හිතයින් වෙන්නේ. නැත්නම් අපිට මේක නිසා ඒ ඒක වලකම සාභාවික වෙනකම් ඒක කරන්න. වරදක් නැහැ. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ අනුව ක්‍රියා කර දැන් හිස් තැනට නොගොස් කයෙම සිත පැවැත්වීමට හැකිය. ඉන්ද්‍රියට පාවමත් සිදුනත් ඉස්සර වගේ පාවනයකින් පරස්පරන පොඩි පාවල බොහෝ අඩුවේ. ප්‍රාණහිත පවත්වීමට ගැටයක් අතරතර නම් ප්‍රීති පෙර හඳුනා ගැනීමට අපෝසත් තිබූ අරමුණක් නැති කල ප්‍රවාසතල සිතෙහි සමෙන් ඇරෙත් යන හැටි බලන්නට පරතුම් නැනි. සමහර සිතෙහි මට තේරුම සම්බන්ධයක් නැති ඒවා බවක් සිතෙමි. උපස්තර පෙරෙක් දක්වන විදිහට සිතෙහි ඇතලයි සමෙන් නැතරන හැටි බලන්නට සැදී පහදී සිටේට දෙපා සිපරෙහි ඉපාත අසල ලක්වන ඇතිය. පා සිපරෙහි දෙකක් අතර කාලය ඉතා දිග දෝය. අපි සාමාන්‍යයෙන් සිපරෙහි දෙපා දෝරේ කලාගරේ සිපරෙහි ලෙස අරමුණක් වෙත අවකාශය හරහා බලා සිටින විට ඉතා දෝයි පපුවන්නේ කුඩතේ පාරයිනේ නැත. නිසා අරමුණකින් පර අවස්ථා පබ්බක සිපදෙන්නේ පරේම පාදකටත් කරන්නද. එතෙක්කා නගේ රුජුලායේ චිත්තාන පස්සනාව ධම්මාන පස්සනාව බතේ සිදුවේ ඉපයි ආවරණ මම පුද්ගලික වරස්ක වරස්කම් අත්පේද ඇතිබවය ලයිට ඉපාද නම් විශේෂයෙන් චිත්තාන පස්සනාව ගැන ගොඩ උපදෙස් ලබාගෙන ඇත ඔබවන්සේගේ වටිනා උපදෙස් පතමි ඔබවන්සේට පෝල් පාරෝෂ ලැබේවා කාගෙද කියලා කියන්න පුළුවන්ද? ආ. <laughs> එතකොට මේ මොකක්ද අර අර සමාධියට කියන්නේ දැන්? යනවාද? නෑ ස්වාමීන් වහන්සේ මම ඒක මේ ගොඩබලන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඒකට ඒකට පයින් නැතුව දැන් කාය බලන දෙයක් එක්ක ඉන්න පුළුවන් හැකියාව ඉඳලා තියෙනවා. ඊළඟට හිත දෙයක් බලන්නත් පුළුවන්. ඒක දැන් කලින් තරම් ඉන්නේ නැහැ. හැබැයි දැන් ගෙදර ගිහින් ඉන්න ගන්න. ඒක වැඩි ගන්න. මෙතනදී මෙතනදී අඩු කරලා තියෙන්නේ. සෑහෙන අඩු කරලා අඩු කරලා මේකත් එක්ක මේ පුළුවන් තරම් අවට කපා හරින්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ආව වෙනවා. ඉතින් හැබැයි ඉතින් ක්‍රම අනුව හරි. මොකද අපේ කලාවකෝල යනකොට වැඩේ හොඳට යනකොට අර අරමුණක් නැති අතරේ තමයි මේ සිතලක් ඉන්නේ. නැසන් මේක බලගන්නවා. ආයෙ ආයෙත් දානවා. ආයෙ අරමුණක් තියෙනවා. ආයෙ අරමුණක් එනවා. ස්වභාවයෙන් සිතෝරේ ස්ථානයක් වන අතර අවකාශයක් තියෙනවා ඉබේ තේරලා තියෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ නුවන් අරවා යන්න පාන කියලා විශ්වාසයක් තියෙනවා දැන්. දැන් මේ අන්තිම දවස් දෙකේ විතරයි ස්වාමීන් වහන්සේ ඔක අත්විඳේ. ඉතින් බලපෑ ඔව් එතකොට මේ වරහා අර සිතේ බලක් අතර තියෙන අවකාශයේදී අර පරම සමාබර වෙන්නේ නැද්ද? නෑ ආ ඒක හොඳයි එහෙනම් ඒ ඒ සිතුවිලි බලන කාලය සෑහෙන්න දිගයි ඒ අතරතුරේ තමයි මේ පොඩ්ඩයි සිතුවිලි දකින්නේ ගොඩ හිතා ගන්න බෑ අර ગેප් එක ගොඩක් බලලා කියලාත් ඒක තමයි හරි ඒ කියන්නේ හර හර තමයි හරි හරි සලාබයකට දැන් එහෙම තියෙනවා එහෙමනම් කියන්නේ සලාබය ලකෝ මේ අරමන්නේ බලනකේ තර සලාබයක් නෙවෙයි මට දැන් තව කර අරමත් බලක් උතර තියෙන්න ඕනේ හොඳ සතියක් තියෙනවා හොඳ අවබෝධයක් බවක් තියෙනවා ඒ අවබෝධය බවෙන් තමයි මෙතන ආව මාසිතilla කොහොම එකක් ආවා ගියා තාම නෑ කෙනෙක් ආවේ ඒ අවබෝධය නෝ තාම කෙනෙක් ආවා එයාත් ගියා අවබෝධය නෝ සතියෙන් ඉන්නවා ඒක හොඳයි ඒ එතන යන කිසි ගැටලුවක් නෑ හොඳයි හොඳයි හොඳයි හොඳයි තරවන් සන්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 4ක් 5ක් භාවනා කර නැවත අවුරුදු 3ක් පමණ නොකර සිට දැනට මාස දෙක තුනක සිට නැවතත් තරමක් භාවනා කරමි. මම භාවනාව කරගෙන යාමේදී ශරීරය සෙම් වේගන යන බවක් මට දැනුනි. එසේ වේගන විනාඩි කිහිපයක් යන විට මගේ හුස්ම රැල්ල නතර වී යන බවක් මට දැනුනි. කිසිම සිතුවිල්ලක් සිතට ආවේ නැත. ඒ අවස්ථාවේදී මට බොහෝ වේලා ඒ විදිහටම සිටීමට හැකියාව තිබුණි. නමුත් විනාඩි 6ක් ඒ විදිහට සිට නැවත පරිලෝකයට මම සිතා මතාව ආවෙමි. මේදී මගේ ශරීරයේ සම්භාවයට පත්තේ කොටසක් පමණි. ඉතිරි කොටසත් සම්භාවයට මම ගෙන යාමට උත්සාහ කළත් සිත තරමක් චංචල නිසා එසේ කිරීමට නොහැකි විය. දැන් කුමක්ද? පහදා දෙමින් කරුණ කාරණිකව ඉල්ලා සිටිමි. මටත් ඒක තමයි මොකද්ද කාගෙද ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ කියන්නේ කය සියුම් කරනවා වගේ දෙයක් තමයි මටත් තේරෙන්නේ කියලා වෙන්නේ නැද්ද කවුරුත් නැවත පොඩ්ඩක් කියන්නක මේ කය සියුම් කරනවා වගේ දෙයක් කියලා පොඩ්ඩක් නැවත කියන්න. මම භාවනා කරගෙන යාමේදී ශරීරය සියුම් වේගෙන යන බවක් මට දැනුනි. ඔව්. එසේ වීගෙන විනාඩි කිහිපයක් යන විට මගේ හුස්ම රැල්ල නතර වී බවක් මට දැනුනි. ඔව්. කිසිම සිතුවිල්ලක් සිතට ආවේ නැත. ඒ අවස්ථාවේදී මට බොහෝ වේලා ඒ විදිහට සිටීමට හැකියාව තිබුණේ. නමුත් මම විනාඩි 6-7ක් ඒ විදිහට සිට නැවත පැවි ලෝකයට මම සිතාමතාම ආවේ. හරි. ඔකේ කියන්නේ අරමුණක් අරමුණක් කියන්නේ ඔස්මනල බලන තනිය වෙලා ගියා. ඒ ඒකේ හිතනවා විනාඩි 6ක් 7ක් ඒක පවත්වන්න පුළුවන් නම් තැනට ආව නැත්නම් දැන් මේකේ ප්‍රයෝජනයට ගන්න ඒ ඒ තත්ත්වය ඒ සමාබය එහෙම ඒ එකම නම දැන් පාවිච්චි කරන්න ක්‍රමය බලනවා නිරීක්ෂණය කරන්න දැන් වඩමනකට දැන් මේ ස්පර්ශ වෙන ස්ථාන වඩනත්නම් නිරීක්ෂණය කරන්න පටන් ගන්න දැන් මම හිතන්නේ එතන බාහිර කරනවා මොකද දැන් එහෙම නැත්නම් වඩමන පැටවලට යන්න පුළුවන් ඒ නිසා ඒ හද පොන්ට දැන් අපේ ආවදේ පාවිච්චි කරන්න තියෙන්නේ ඒ නිසා ආනාපාන සතිය ඔස්සේ ගියා ඒක මට හදාගත්තා එකම වුණා ඒ එකම නම ඔන්න කලාවන් වගේ තමයි තියෙන්නේ බලනවා අත් දෙකම තියෙනකොට රසගතියක් බලනවා රසගතිය නිරීක්ෂණය කරන්න ඊළඟට මේ බලනසයි මේ අලුත් කපන ඒ වකතරක් වදලා තියෙනවා හිතට බලන්න ඊළඟට මේ තත්තර ප්‍රවේශය වදලා තියෙනවා හිතට බලන්න ඕක අර පහසෙන් තමයි බලනවා වලට බලන්න මේ කලාවන් වලට ආකර්ෂණය ඒ කියන්නේ මෙතන බලාපොරොත්තු මේ හිතට කය අරමුණක වරක් අරමුණ වලයක වරක්වන්න ඕනවත් නැහැ. මේ එකම වෙච්ච හිත හිතට මනෝනාමයෙන් කරන ප්‍රදේශයක්. අන්න ඒක තමයි බලන අබ්බස්ත බොහොම එකම වෙච්ච හිතක අරමුණ කරනවා. එතකොට තමයි මනෝන කියන්නේ අරසලක තරම බලන. ඒ නිසා අපි සම්පූර්ණම කය බලන්නේ නැත්නම් උදේට පදන්න මේ අරමුණක් නැතනවා එතකොට එතකොට මේ ඒ අරමුණ වල සමහර සංස්කාරයන් සමහර දැකගන්න අවස්ථාවක් නැතනවා මොකද හිතට ප්‍රශ්නාවක් පාන්නේ ඒක නිසා මේ එකකට හිත මේ කාම ආරක්ෂණය කරන්න පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ ඔව් සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී අපේ අවස්ථාවේදී පාද ඉස්සරහින් තබන ආදී කිරීමේදී තරමක බරපතලක් දැනිනි. මාතේ ධාම පහේ සරලේ ප්‍රධානක භාවනාවේදී සිතෝ සිතෝමන් පසු ඒක සක්මන් භාවනාව පාද ඉස්සරහම තබන ඉතාමත් සයවරේ කල හැකිය. එමෙන්න මාගේ පාදයට හසුවන කොටස ඉතාමත් සිය නැති තබාවක් වඩ පාරලවා පුරලට බලයි. ඔබේ මේ පාසම මම සත්‍යය ඉතාමත් ප්‍රීතියෙන් සමරයි කිරීමට රැකිය. තවමත් එරේ සමරපතයක් මට බලයි. මේ වයස කුමක්ද පහදා දෙන්න බැරි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හ්ම්. එතන තියෙන කය මේ හිත ඉදවනකොට තියෙන දුලාරංශ කියන්නේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා මේ කය සැහැල්ලුවම හිතේ සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒවා තමයි වතුරා තියෙන්නේ. බලන්න කියන විස්තර බලන්න එක මරුවට මම කරා කියන හිත ඒකට විතරක් නම්බරක් නැත්තම් ඒක තමන්ට තේරෙන වෙහසක් කියලා එහෙනම් හිත අනුමත යන්න බෑ පුළුවන් එහෙම නැත්නම් නිකන් කම්මැලි වුණා නම් විස්තර බලන්න පොඩ්ඩක් මේ තරවට කරලා බලන්න තමයි තියෙන්නේ හැබැයි දැන් මේක සෑහෙන කාලයක් කරලා කරලා හිත විසින්න නම් විස්තර බලන්න නැත්තම් මේ මනුවට ටිකක් මතකින් ඉන්න සමහරක් තමයි තේරෙන්නේ ඒක අමරන්නේ තියෙන්නේ. ඔන්න බලන්න තව ගැටේ සමහරක් තේරෙනවා නේද? නැත්නම් අපි ඉස්සරහට යනවා. හොඳයි. දේරුවන් සරණයි. පෙර ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනික අයිති. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාව පාපාගයක් පරම කරමි. පාදයට ගොරෝසු මට සිලතුපති උෂ්ණ සේතලගති lain bapak hakan dari peso pelayan ke itu berada di peso sahabat gaya desa bentar dari cendek karena khusus gaya desa bola saya sedulah ke peso sita sama di gatel ke itu peso saya lihat cahaya cahaya gatel Wedana bate melalui albu bakera Ama wedana telat pala tawana e desa bala sati Eta paswa lahat pala smarawa dalerata patandani Ia alas tawa edo kita harus mengelola bangunan kita seorang diri pada kita tetangga nih yang ini adalah pada pada kekawalan ini pasal satu dari batali kita sama rata lagi pas dilihati isi sarere batali mata bangunan ini sarere cancala hari penerbit sebalik dan pasal yang lalu kebangunan pemakta adalah sita dapat berapa suara මේ පාපද දුක්ඛ සාසනයේදීද නිරාලාභ ප්‍රතිසලවා. අම් ඇත්තටම මම අපේ කලින් දැනෙන දෙයක් ඔස්සේ ඉඳලා ඊට පස්සේ ආයෙමත් ආස්වාසයට ආස්වාසයට බලන්න පස්සේ තමයි මේ පැද්දම ගන්න එක නේද? හොඳයි. ඔතනදී දැන් ආස්වාසය සාමාන්‍යයෙන් වායු දහතුවට සම්බන්ධයි. ඒ වායු දහතුවේ තියෙන චලනය කරන ස්වභාවය. ඉතින් තමන්ට කරදරයක් කියලා හිතනවා නම් නැවතත් කයෙක් බලන ප්‍රබලතාවයකට එහෙම නැත්නම් ග්‍රහණතාවයකට නැත්නම් උසුම් ගතියකට සිසිල්ස ගතියකට බලන්න පුළුවන්. මොකද මායාබහතව ප්‍රකටවන බාගට බලනවා ආද බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි වරතේ. හැබැයි තවකත් ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද මායාවේ කීපක පහළ වෙලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් කරගන්න අවශ්‍යත් නැහැ. එතකේ මොන අපේ පාලනයේ පරමාව තේරුම් ගන්න මේක ලොකු අවස්ථාවක් කරගන්න පුළුවන්. මොකද අපේ අපිට ආනාවතර සසුරවන්නට වඩා අපිට නම් අභ්‍යස්ත අපේක්ෂාවෙන් මේක තේරුම් ගන්න ඕන. මට මේක කරදරයක් වුණාට තමයි පෙන්වන්න මේක දැන්. දැන් මතෝලා තියෙන්නේ වමනාව. මතෝලා තියෙන්නේ නැත්තම් තමගතියක්. මතෝලා තියෙන්නේ නැත්තම් චංචල ස්වභාවයක්. සලහන ස්වභාවයක්. කියන්නේ එතකොට අපේ තව තව අපේ තන යම්කිසි අපේක්ෂාවක් දානවා මම මේ පිළිගන්න පිළිබඳව ඒක මම වටිනවා. ඒ අපි ඕනෑ විදිහට හසුරවන වෙලාවට මේක සමනාලා තියෙනවා ඒ හරියට යන්නේ තියෙන්නේ. හොඳයි. දැන් මෙතන පස්ස මොකක්ද කරන්න කියලාත් අහනවා. ඉතින් කියන්නේ එකක් බලනවා වරම අවසාන නැහැ. ඊළඟට බලන්න මතවන මතවන ලබනා ගන්න පුළුවන්. මතවන මතවන මේ ධාතු ලක්ෂණ ගන්න පුළුවන්. ඒවා නැවත නැවත බලබලා යන්න ඕනේ. ඒ කියන්නේ මේක කාලයක් පස්සේ කරන්න ඕනේ. ඒකම විද්‍යාවන් කාලාකාලන පස්සේ විහෙරති. අදවන මාස ආවන පස්සේ විහෙරති කියලා කියන විහෙරති කියලා වාස කරනවා. මේ එකක් දෙකක් බලලා නතර කරන්න නෙවෙයි සාමාන්‍ය කාලයක් තිස්සේ මේක ප්‍රබල කරන්න ඕනේ. මේක නැවත නැවත දකින්න ඕනේ. නැවත නැවත වන්න අදහන්න ඕනේ. ඒ හරහා මේ හිත එනම් අයන්නේ. ඒ හරහා හිත වරන්දන එතන හිත වරන්දන සිද්ධ වෙන්නේ. ඒක නැතුව අපිට හිතට පතකින් බලලා කියලා අහලා විතර ගාවට ඔබට යන්න බෑ මේක තියෙන නිසා මේසර බෑ මේක ඇතුළේ තියෙන සමායක් තියෙන අනිත්‍යයි අනිත්‍ය අනිත්‍ය කියන පොතකින් මේක තත්ත්වකට ගන්නවා අපේ හිතට ඒක වන්නන්නේ අප හිතේක අහන්නේ ඒක නම් භාවනාව කරනවා කල්ලා කල්ලා කල්ලාම ඒක කරන්න ඕනේ එහෙම නැත්නම් මේ සිබලන්නේ ඉතින් ඒකට ප්‍රබල කරන්න බබා කරන්න තියෙන්නේ හොඳයි ඒ වගේ ස්වාමීන් වහන්සේ මම වඩන්නේ ආනාපාන සති භාවනාවයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි චිත්තාන් පස්සනාව වැඩි වෙමි. සිත දෙස බලා සිටියෙමි. සමහර ප්‍රණාන්ත වලදී සිතුවිලි එන්නේ නැත. සිතේ සමාධියක් ඇතිවි. ශරීරයේ බාහිර සියලු බාධාවක් ඇතිවි. ඒත ආවේදනා දෙසද බලා සිටියෙමි. සමහර ප්‍රණාන්ත වලදී සිතුවිලි ගලා ආවේ. ඒත

ප්‍රමාද භාවනාව පොරබනටත් පදවා ගන්න ආකාරය පයදෙන පයදෙනෙන් දෙපා ළමඳ ඉල්ලා සිටිමි. මේ කාගෙද කියන්න පුළුවන්ද? ඔව්. ම්ම්. ඔව්. හොඳයි, තෙරුවන් සරණයි. මම හිතන්නේ හිත දිහා බලන එකේ පොඩ්ඩක් අහුණාට වැඩේ කරගෙන යන්න පුළුවන් පැත්තක් තියෙනවා නේද? ඇත්තම ස්වාමීන් වහන්සේ. හරි එතකොට එහෙම යන්න පුළුවන් නම් ආයෙ ආපහුට දාන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ හුරාක් අහුණාට වැඩිම විතරක් දාන්න. යන්න පුළුවන් සමේ වේදනාවක් දැනුණ ඒව දිහත් බැලුවා. ඒක දැන් ඒව යන්න පුළුවන්. ඒකත් මැදස්ත බලන්න පුළුවන්. පුළුවන් සමේ. දැන් සිතාර බලවට පස්සේ මොකද වෙන්නේ? කියන්නේ සිතාර මඩහිර කියන්නේ අපිට දරවලා ගියා. ඊට පස්සේ ඒකක් යනකොටම තව කෙනෙක් එනවාද? සමහර පරයන්ක වලදී ටිකක් එහෙම වෙවිලි ඊට පස්සේ ටික ටික නැති වෙලා ගිහිල්ලා සමාධියටත් එනවා ස්වාමීන් වහන්සේ. සමාධිය මොකද්ද? සමාධිය බලන්නේ මොකද්ද? ඒ ආනාපාන සතිය සමාධියම ඒ වගේම තමයි තියෙන්නේ. ආනාපාන සති සමාධිය මොකක්ද බලනවාද? මොකද්ද අරමුණ වශයෙන් තේරෙන්නේ? අරමුණක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ආනාපාන අරමුණක් නැද්ද? නෑ නෑ. හුස්ම රැල්ල අරමුණ වෙන්නේ නැහැ මුකුත්ම නැහැ නිකන් හුඟක් නිශ්චල බවක් තමයි තියෙන්නේ. එතකොට සිතන බසාරෙන් යන්න. සිතන බසාරෙන් යන්න ඒ සිතන දෙකක් අතරදී ඒ සමාධියට යනවා ඒක යන්න. ඒක යන්න අතර අරව ආවපත් ඒකට බලන්න අවශ්‍ය නැහැ. මේක පොඩ්ඩක් දැන් කවල කරන්න. මේක තවත් බලන කරන්න. මෙතන සතියෙන් ඉන්න. මෙතන මේ කියන්නේ මෙතන ටිකක් ඒකාකාරී මහබ්බනේ වී ටිකක් කල්නකොට ඒක ඒක සරසව යන්න. ඒකෙදී මේ කම්මැලිකමක් එන්න පුළුවන්. ඒකාකාරී බවක් දැනෙන්න පුළුවන්. මම අරමුණක් නැහැ. රසවත් බවක් නැහැ. ඉතින් හැබැයි ඒක හරියන්න. ටික ටික ටික මේ කාල පරතරය ඒ කියන්නේ ඔන්න 110ක් ආවා. එයා ගියා. තාම එකක් නෑ. මේ අතරම මම ඔයාලා. ඔන්න මෙතන එකක් ආවා. ඊපස්සේ ඒකත් තාම ආවා. ඉතින් අර මේ පරතරය ටික ටික වැඩි වැඩි වැඩි වැඩි වැඩි දන්නේ. ඉතින් ඒ ඒ පරතරය ඇතුළතම මම ආවෝර වහන්සේ සක්මන් භාවනාවක් තියෙනවා කියවන. හොඳයි. සක්මන් භාවනාවේදී සහල්වෙන් සක්මන් කරමින් පොළේ දැනෙන දැනීම දැනගැනීමෙන් හිත පිළිවෙත අවධානයෙන් එමාව සිතේ දැක්මින් භාවනාවෙන් භාවනා කරමි. සක්මන් භාවනාවේදී සිතේ පමනීම ඉතාමත් වැඩක් වැඩක් ඇත. පොළේ දැනෙන නිලා සිටිමි. එතකොට සක්මන් වලදී කියන්නේ පාදයේ බලෙන් මොනවට සමලා බලන් යන පුළුවන් ඒකෙත් කරන්නේ. ඔව්. දැන් චිත්තපසන අතනාරයක මම මේ සැපෙන්නේ පුරු කරන්න. ප්‍රශ්නේ අලෙත් කටයුතු වල වලකට පොඩ්ඩක් හිතලා ආවහනින් කරන්න දැන්. නිකන් අර මේ හිතට අනුවන්න දැනගත කියන්නේ දැන් අපේ චිත්තපසන පැත්තට ආවහම සක්මණේදී පරිවර්තනයේදී විතරක් චිත්තපසනාව කරලා අනිත් අනිත් සම්මලදී නිකන් එදිනදා කටයුතු වලදී හිතට වර්ණවත් වෙනවා දැම්මොත් අපරාධයක්. තේරුණානේ දැන් අපි මෙච්චර මහන්සලා මේක දැන් වල්ල කරගත්තා. ඊට පස්සේ හිත වර්ණවත් වෙනවා දැන්වත් පාරලාන්න බොත් අර හිත නැවතත් මේ අර මොනවා දුෂ්පානවා වෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් තැන්වලදී හිත බහි ආරම්භ වෙන්න. වාබ්බර අම්බන්නපා මේ කියන්නේ ප්‍රපංච වලට. කැතරේ ලොකෝ කතන්දරවල පාදනම් ඉන්න එපා. ඒ වුණාට අහලා වන්න. හැබැයි අර මේ වරක් වන්නම් බලන්න කයට කයට දාන්න ආයේ. වේලාවකට දාන්න. හොඳයි. හොඳයි. හරි. ඊළඟට ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදෙන විට ටික වේලාවකදී ලොකුස්ම නදනාපම් පිටවේ පෙන්දීම ඇතිවීම සංසිද්ධයයි. ඒ පසු ටික වේලාවකදී මගේ අත් අත තිබෙනවා නදනේයි. මේකට සමාධිය ලැබෙනද සම් සම සාම දාක්ම සාම දැනීමක්ම ඇතිවේ. මේ මතමේ සිටමි. බොහෝ වේලාවක් සිට ඇත. ඒ අතර පෞදාල හැකලීම ලාට මතුවේ. ඒද මගේ කන්න අතර සිත වෙනදා ඉඳ හිට ගලා ඇයි. ඒ තත්තා පාකට වැඩ සිට ඇත. ඒ අතර බුදුවේ සතක් දෝනා මුන් දනින විට ඒද සිහි කරන්නේ. වේදනාව දැනෙන විට ඒද සිහි කරන්නේ. ඒ තත්ත්වය යටතේ විවිධතාවක් සිටි නිසා ඉදිරිපස කරන්නේ කුමක්ද කියා පහදා දෙමින් මා කරුණාවෙන් ඉල්ලා සිටිමි. අදවස තබාත්මේ බුදුන් සාපතමි. හරි මේ ඊළඟ ටිකෙත් ඔකෝ තමයි කරන්න තියෙන්නේ. තව ලැබේ. තව කරන්න තියෙන්නේ දැන් මේ මොකක්වත් මාරු කරන්න එපා. කළා තියෙන දේ හොඳයි. තව ටිකක් පවන කරන්න මේ එකෙන් තව අවුරුදු කීපයක් පවන කරන්න තියෙන්නේ. හොඳයි. දැන් මේ කට්ටිය හදාවා එක එක ඉන්නවා ඉස්සරහට අල්ලනවා එහෙම මේ කියන්නේ කලබල කරන්න බෑ හිතට වඩන්න බලන්න හිතට බලන්න අපි ගෙදර මාක් කරේ පළයක් ඉන්නවලා ඉතින් සාමාන්‍යයෙන් මේ පළේ පළදාවක් ගන්න අපි තව අවුරුදු පහක් කරා නම් ඉතින් අපිට හදිස්සනම් මේ මාසෙන් ගන්න අපි බලන්න තමයි කරපාරට මොකද වෙන්නේ අන්තිමට තමයි මරණ වෙන්නේ. එහෙම බෑ. ඉතින් මේ ඒ හිතට අවශ්‍ය කාලය ගන්න ඕනේ. අපිට තියෙන වැඩේ කරන්න තමයි දවසේ තියෙන වැඩේ කරවස කරන්න. දවසේ බලනාව කරන්න ප්‍රතිපලවල ඊළඟට යන්න තියෙන කොටස මෙන්න මේක නම හිතන හිතාගෙන නවත්තන්න ඕනේ කියන ඒක තමයි එපා. ඊළඟට මේ කලාව කොහොමද මෙතන හිතන බහමක් තියෙන්නේ. ඒක මොන කොහොමද වෙන්නේ. ඉතින් අපිට තියෙන උනේ තමයි අපේ යුතුකම වන්නේ මනසේ බලන කොටස ගුණය පමණයි. ඒකට මොන අපේක්ෂාවක් නැහැ. ඒකට හිත ලස්සනට එතන දානවා. චිත් මේ කියන්නේ චිත්ත යාමයේ වශයෙන් වෙනකොට සිද්ධානවා. මේක පාලනය කරනවා තමයි පාලනය කරගන්නවා. එතකොට සංකීර්ණතාව ආවද ඕනම කක්කම වන්නවා. එතකොට ඔන්න ඒක වෙනවා. ඒ ඒකට අපේ මනස වැඩ කොටස කරන්න සහනාව යන්නේ තියෙන්නේ. හොඳයි. හැමතහන් ඒ දැන් තින්ක මේ ප්‍රශ්නේ ඉවරයි සර්. Murni Muhammad, Husmaralli ಕಂಪನಿ ಸಂಚಾಲಕ ಔಷಧಿ ಸಭೆಯ ರಣಸ್ವನ ಆಕಾರ ಬೆಳಸಂ ಶಿಶಿಕಥ ರಣಸ್ವನ ಆಕಾರ ಆದರಾಸು ವಿದರ್ಶನ ಕಡೆಮೆ ಅಗತ್ಯ ದಾರ್ಶನ ಕಲ ಲಟ್ಟಿದೆ ಯಾವ ಪ್ರಶ್ನೆ ಅಗತ್ಯ ದಾರ್ಶನ ಕಲ ಹಕ್ಕಿದೆ ಹಕ್ಕಿದ್ದ ಏಕೆಂದ್ರೆ ಹೊಸ್ಮರಲ್ಲಿ ಏಕ ಬೆಲೆಯನ್ನು ಕಾಣಬಹುದು ಹೊಸ್ಮರಲ್ಲಿ ಕಂಪನಿ ಸಂಚಾಲಕ අංශමය ස්වභාවය වෙනස් වී යන ආකාරය ඔව් ඔලසම් සිසිල් ගති වෙනස් වන ආකාරය පැවති වශයෙන් ඔව් හරි හොඳයි එතන කරලා තමයි ඒකේ වරදක් නැහැ මේ කියන්නේ මම කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේකේ මේකේ යන්න යන්න බෑ නැත්නම් මේකෙන් ආව අවශ්‍ය බලන්න තමයි මම තිස්සම කාට බාලා කරන්න කියලා. එහෙම අහලා වෙන්න පුළුවන්. ඉතින් ආනාපානීය වතුර ගන්න පුළුවන් නම් තමයි භූමියේ උණුසුම් සබනාවක්, සසන් සබනාවක්. නැත්නම් ඒක ආනාපානයේ කියලා තේරෙනවා නම් ආස්වාසය කම්පනයක් වශයෙන් තේරෙනවා නම් ප්‍රාස්වාසය කම්පනයක් වශයෙන් තේරෙනවා නම් එතනට විතරවත් ඒ සෑම වරහත් නැහැ ඒ වගේ කියන්නේ අර මාක් සමහරවිට කෙනෙකුට ඇතන් කෙනෙකුට අර මේ ප්‍රදේශයේම හොරගමනේ පැවැත්වෙන්නේ ටිකක් වෙනසකට ගැටයක් ගන්න පුළුවන් ඒක අපි සාමාන්‍ය කාට බලන කරා මුකුත් ගැටයක් නෑ කය යට කොටසට නැත්නම් මේ මම කල්පනාව ලබනකොට ටික විචිත්‍රත්වයක් තියෙනවා සතයක් නිකන් වේදනාවක් කරනකොට බලනවා ඒක දෙකම සෑම අමයි හැබැයි කෙනෙකුට ආනාපාන අස්සන ආනාපාන වල අංශයෙන් අංශයෙන් කියන කරනවානේ කල්පනාවක් වශයෙන් කරනවා කියනවා නම් සම්මත සම්පතන අස්සන කොටිනවා මොකක්ද ආසනක් පවත් ඉතින් ඒක හොඳම නිරීක්ෂණය කිරීම හරහා ಏಕತಾತ್ಮ ಚಲನ ಏಕತಾತ್ಮ ಎರಡನ್ನ ನಿರೀಕ್ಷಣೆ ಕರೆಯುವುದು ಅಂತ್ಯ ದರ್ಶನ ಪಾಲನ ಪರ್ವ ಬೆಳಕಿಯಲ್ಲಿದೆ ಸೆಟ್ಟವನ್ನು ಬೆಳೆಯುತ್ತಾರೆ ಸ್ಥಳಕ ಸೆಟ್ಟೆಯನ್ನು ಆಪ್ತೈ ಚಾಲಕಲ ಆಪೈ ಅರೂಪ ಜ್ಞಾನ ತಲಕ ಸೆಟ್ಟೆ ಮತ ಸಮಫಲ ಹಾಕಿತ್ತು ಉಪಯೋಗಿಸ ಕಲಿಯವು ತಲಪಾಪದ ಸೇಕ ಉಪಯೋಗಿಸಾಯಿತು ತರುವಾನ್ಸರು ಬೆಳಕಿನ ආකින්චඤ්ඤායතන ආරම්භයෙන් හතරක් පවා ආකාසනංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නාසම්මාන සම්මාදින කියලා. මම එතන අලත් අරමුණක් පාරන්තට. ඒ කියන්නේ ආකාසනංචායතන අනන්ත ආස අනන්ත අනන්ත අනන්ත කියලා අපේ මනස තත්ත්වගත කරන අනන්තච්ච ආසනාසයකට. ඉතින් එහෙම කරලා විත විතරක් කරහ මේ කෙලස් ටික නිරෝධයට පරකම තමයි සමානක බලන්නේ. ඉතින් සියල්ලම සමත සමාධි ඒක ඒ වගේ කරන්නේ. කෙලස් සමාපත්තාව කෙලස් සමාධිකම් පැත්තට තවකා අපේ වෛර කරන සංස්කරණ කරහා සමාධි කරනවා. ඉතින් විපස්සනා සමාධිය තමයි සත්‍යමය නැහැ. විපස්සනා සමාධියට ඉතාම සාමාන්‍යකම අරමුණේ ඇතන් මෙතන සමහර දැකලා දැකලා දැකලා දැකලා දැකලා හිත ඔසවා කමාන පාරව එක නාමනවා ඒක නම් මේක සාමාන්‍යක හිතන්න දෙන්න එතන නෝ අප අන්තන් සංස්කරණය කරන්න බෑ ඒක නෝදේ අප වස්තු නාමෝ ඒ වස්තු නාම හිතන හැම වස්තු නාම කොහොමද මේ ආදී පංච මේ බලපෑම් ස්ථාවරක පොඩ්ඩක් ලක්ෂණ නාමෝ

ආතන විසන්නම අරමුණක් එන්න එක. දැන් ගුරුවරයා ඔයාලා යටපත් කරලා ඔයාලා යටපත් කරලා සංස්කරණය කරලා උපත් කරලා සමානකම නෙමෙයි. එන්න උපාසත් වෙනවා. හැබැයි කෙනෙක් අබ්බකනකට අබ්බකනේ අබ්බකන කියන්නේ ඒ සමානව ඉන්නදී ඒක සමානව තියෙනවා. ඒක නෑ නෑ ඒක පවත්තනවා හත් අහකට කරනවා සත්‍යය. えっと、生存のヘルシーが徘徊。あれも、そういった先端内、英会話に気に入ってたまらくなの英会話をいかに、えー、こういった練習を学ぶだけなら、まだその分だけなの。私も学んでくれたんだから、そうなんだ。これ、えっと、学びが、学んでるんだから、学ってるだったら。で、だから、学んだら、అభినందనలు ఇతర అర్థం నమ్మకం ఆస్తా ఉండదు ఇది ఎవరైనా ಇದನ್ನು ಪಿತಾ ಸಲೋಮ ಪದಕ್ಕೆ ಕಿತ್ರೋತನ್ನ ಇದನ್ನು ಮೇತಾನ್ನು ಕಬ್ಬನ ಸಮಾಲಯದ್ದು ಕಿರತ ಏನ ಯಟಾಯನ್ನ ಅಪ್ಪ ಧರ್ಮನ ಉದಾಹರಣೆ ಪನ್ನ ಮಾಡ್ದ ಮುಖಂಡ ಕೇಳ ಉದಾಹರಣೆ ಸಮಾಲಯವನ್ನು ಮಹಾಯ ಅಪ್ಪ ನಾನು ಇತಾನ ಧರ್ಮ ಸಮಾಲಯಕ್ಕೆ ಬರಲಿಲ್ಲ ಏಕನತ್ರ ತನ್ನ ತನ್ನ ಮನೆ ಉದಾಹರಣೆ ಸಲೋಮ ಹೊತ್ತು ಏನಂತ ಮೃಗಾಂಬ್ರು കേരളത്തിൽ നിന്ന് പറഞ്ഞത് ബുധവാഴ്ച അന്ന് ബുദ്ധത്തായിട്ട് പത്തവ Tabletada y van a pagar por cerca de la Rabai, Kasatai, Pamne, Bakuna, Ka, Alinsan, Seika, Papu, Seika, Kataka, Kila, eh, ahora, Kila, Pne, ahora, Pasu, Kila, Pne, pero Salata Sarana, Kila, Sabata Sarana, Kila, Mamata, Mutu, Basara, Kila, Bakuna, Kila, Kila, Kila, で、理解して、で、今僕はあさっての、また、でも、私のことは、 දැන් මේකේ මානසිකව තිබුණා මේ හැන්දලාව සමත සමාධියක් කරලා ඉතින් මට වචනයක් කියන්න පුළුවන්. දැන් අර මේ දැන් අපි සමත සමාධියක් පටන් ගන්නකොට ඒකේ තව ලොකු ආශාවක්. ඒකේ තව ලොකු සතුටක්. ඉතින් අපි ආකට ආවනවා. ඉතින් අපේ අනිත් කතාවෙන් නදන්න අපේ ජීවිතේ තියෙන මුත්තම් කතාවෙන් නදන්න අපි ඕක ස්ථාපනය කරනවා. අරන්නේ. ඉතින් අපි අනිත් එක ඔක්කොම අත්හැරලා දැන් ඕක පහල කරනවා. ඉතින් අපි පැයක් කරනවා, දෙකක් කරනවා, තුනක් කරනවා. ඊළඟට ඒක පහල කරන්න පහල කරන්න අන්න මාට මොනවද නැහැ. මොකද අර සමාජ ශක්තිය එකක් තමයි අරමුණ ඒ කියන්නේ දැන් කෙලස් සම්මත කෙලස් සම්මත අරමුණක් තමයි. ඊළඟට සබ්බේ කියනවත් එහෙනම් මෙතන තියෙන බාහිර කියනවා. එහෙනම් විපස්සනා සමාධිය එනවා ඒකෙත් යන්න පුළුවන්. දැන් මොකක්ද කියලා හිතා අනුමත සමාධියක් නැත්නම් සම්මත සමාධියක් Without collaborare con la Repubblica della Bosesani e per la 12ට අහන්න.